හොඳයි. එහෙනම් මේ පින්වතුන්ට අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් තමන්ගේ භාවනාව සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් කරුණක් එකතු කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. විශාකා මාත්මිය අධිසදීමක් කර තිබෙනවා ඔබගේ දහම් ගැටලුව ඉදිරිපත් කරන්න. සාදු සාදු සාමනාත පෙරවන් සර්ණයි. ඔව්. ආයිතාම සොට්ට හිතන ප්‍රමදේශනාව මේ මේ දැන් දැන් සමාධියේ මස් ගොඩක් වෙලාවට ඒ වගේ හිත නිදහසේ තියෙන මේ ප්‍රපංච නොකරන අවස්ථා එනවා දහතර විතර එහෙම මම මට හරීම සැහැල්ලුවක් ආ ප්‍රීතියක් වගේ මේ එහෙම මට දැනෙන එහෙම දෙයක් හිතේ ගැතේ තියෙන බවක් දැන දැන හිටියා. ගොඩක් වෙලා. ඉතින් එහෙම අවස්ථා එනවා ස්වාමීන් වහන්සේ දැන් ඒක ඉතින් ධර්මයේ මේ මේ යෝනිසමනසකාරයේ ප්‍රතිඵලයක් කියලා හිතෙනවා. ඉතින් එතකොට දැන් වහන්සේ කියපිටි හැටියට ධර්මයේ හැටියට දැන් ඒක දිගටම අඳුරගෙන පවත්වා ගැනීම ඒවත් ඇවිල්ලා යන බව දැක දැක ඒකේ ස්වාමීන් වහන්සේ කළ යුත්තේ. ඔව් දිගටම ඉතින් ඒක සෑහෙන කාලයක් තිස්සේ මේවා කරන්නයි තියෙන්නේ. කියන්නේ මොකද තාමත් ඒ කියන්නේ අපිට යම් යම් වෙලාවලදී හිත කෙලසුන්ගෙන් නිදහස් වුණාට <clears throat> ස්ථිර වශයෙන් කියන්න බෑ සම්පූර්ණයෙන්ම දැන් මේ හිත රාගයෙන් නිදහස්, ද්වේෂයෙන් නිදහස්, මෝහයෙන් නිදහස් නැත්නම් සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන්ගෙන් නිදහස් කියලා අපිට ස්ථිරව කියන්න බෑ. ඒ නිසායි තව තව මේවා බලබලා කෙලස් පහළ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා යම්කිසි අවධානමක් අරගෙන තවදුරටත් භාවනා වඩන්න අවශ්‍ය වෙන්නේ ඒකයි. ඔව් ඒවයි ස්වාමීන් වහන්සේ <laughs> ඒ කෙලස් වලින් නම් සම්පූර්ණයෙන් නිදහස්ලා නැහැ තමයි. ඒ ඒ ඒ මාර්ගයේ දිගටම ඒ විදිහටම ඒවා අඳුරගෙන මේවයිත් ඇවිල්ලා යන ගතිය දැක දැක ඉන්න එක තමයි තියෙන්නේ ඊළඟට වෙන මේ ඒකනේ ප්‍රතිපදා ස්වාමීන් වහන්සේ. ඔව් ඔව් ඉතින් ඇත්තටම මේ මේ මාර්ගයේම යනකොට තව තව ඉතින් නුවණොත් නුවණත් වැඩෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් අදත් අපි කතා කරේ විඤ්ඤාණස්කන්ධය, නාම රූප වගේ දේවල්. තව තව ගැඹුරින් වැටහෙන ගතියක්, පටිසමුපාදේ ටිකක් ගැඹුරින් වැටහෙන ගතියක්, ඒක ප්‍රත්‍යක්ෂය තුලින් වැටහෙන ගතියක්. අන්න වගේ දේවල් වලට අපේ හිත යනවා නම්, තව තව ගැඹුරු දහම් කරුණු වැටහෙනවා නම්, ඒ කියන්නේ අපි වඩන මාර්ගය නිවැරදි කියලා කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. හොඳයි හොඳයි. ඊළඟට හම් ගැටලුව බන්දු ජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. සර්ණයි ස්වාමීන් වහන්සේ. ඔව්, තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් අද ධර්මදේශනාවේ දැන් රූපය ගැන ඒ කොටස පැහැදිලි කරනකොට ඒක ප්‍රධාන වශයෙන්ම පැහැදිලි වුණේ මේ සතර මහා භූතයන්ගෙන් හැදිලා තියෙන අපි දැන් කය කියලා දරාගෙන ඉන්න රූපය ගැන පැහැදිලි කිරීමනේ. හ්ම්. එතකොට ඒ වගේම ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රියන් හරහා මුලදී ඉන්ද්‍රියන්ට එක්ක රූපය ගැටෙනකොට ඒන එක ඒකත් එක්ක සම්බන්ධය කොහොමද ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමේදී එතනදී ඒක පොඩ්ඩක් වෙනස් නේද දැනන විදිය. නෑ එතකොට දැන් අපි බාහිර තියෙන රූපය එක්කෝ ඇහෙන් ඒකේ වර්ණ රූපයක් අපි ගන්නවා. එහෙම නැත්නම් බාහිර තියෙන රූපයේ සද්දයක් අපි කනෙන් ගන්නවා. නැත්නම් නාසයෙන් ඒකේ තියෙන යම්සි ගඳක් සුවඳක් ගන්නවා. නැත්නම් ඒ රූපයේ තියෙන රසයක් දිවෙන් ගන්නවා. ඒ රූපයේ තියෙන පඨවි තේජෝ වගේ ලක්ෂණයක් අපේ කය මූලික කරගෙන ස්පර්ශය මූලික කරගෙන ගන්නවා. ඉතින් එතකොට අපි මේ ඉන්ද්‍රියන් ඇසුරෙන්ම තමයි අපි බාහිර රූපයේ තියෙන හැඩතල තේරුම් ගන්නෙත්. ඒවා තියෙන විවිධ ලක්ෂණ තේරුම් ගන්නෙත්. එතකොට ඒක කියන්නේ සතර මහා භූතයන්ගේ කියන්නේ ධාතුන්ගේ දැනෙන ස්වභාවයට අතරව ඒ කියන්නේ අරවට ආස්තිනික මුල් ස්වરૂපය එතකොට එතනදී බලාපොරොත්තු ඒක තමයි. ඇත්තටම දැන් අපිට මේ සතර මහා ධාතු දැන් ඕවා ඉතින් අභිධර්මයේ හැමද විස්තර කරනවා. ඒ කියන්නේ සතර මහා ධාතුන්ට අමතරව උපාදාය රූප තියෙනවය. ඒවයි වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප ඔය විදිහට තව තව විස්තර කරගෙන යනවා. ඉතින් එතකොට කෙසේ නමුත් මේ ඔක්කොම රූප සියල්ල රූප ස්කන්ධය තමයි සලකන්නේ. එතකොට ආධ්‍යාත්මික රූප තියෙනවා, බාහිර රූප තියෙනවා, රළු රූප තියෙනවා, සූක්ෂම රූප තියෙනවා, ළඟ රූප තියෙනවා, දුර රූප තියෙනවා. ඒ විදිහට හුඟාක් රූප කෙරෙහි එක්තරා අන්දමක ලොකු අපි කියමු විග්‍රහයක් අන්තර්ගත වෙලා තියෙනවා. මේ මොන දේවල් වුණත් හැබැයි රූප කියලා අපේ පොදුවේ සලකන්න පුළුවන්. දැන් අපි අර කරන්නේ වර්තමාන වශයෙන් අපේ කයේ තියෙන රූප ටික අපි හඳුන ගන්න හඳුන ගන්න. ඒ රූපේ යථා ස්වභාවය තේරුම් ගන්න තේරුම් ගන්න. ඊට පස්සේ ඒ බඳුම තත්වයක් තිය එළියේ තියෙන්නේ කියලා ණය විපස්සනාවකින් අනුමාන ඥානයකින් හඳුන ගන්න උත්සාහත් වෙනවා. ඉතින් අපිට කරන්න අමාරුයි මේ එළියේ තියෙන සියලු රූපයන් දැනගන්න. නමුත් අපි යම්සි සාම්පල් එකක් අරගෙන මේ අපේ කයේ තියෙන රූපවල යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහත් වෙනවා. හැබැයි ඒ බඳුම තත්වයක් එළියේ තියෙන්නේ කියලා එයාට ඊට පස්සේ ටික ටික වැටහෙනවා. එතකොට නමුත් අර එළියේ තියෙන රූප වලින් උපාදාය වෙන්න හදනකොට සමහරවිට අපි දැන් අතෑරීමක් පුරුදු වෙලා ඒ කියන්නේ දැන් කායानुපස්සනාවක් වඩලා වේදනානුපස්සනාවක් වත්තා එතකොට විඥානතරය පිරිසිදු ස්වභාවයකින් පවතිනකොට රූපයක් ආපාත වෙනකොටම දැඩිලා තාතර ස්වභාවයකින් තමයි මම මට නම් කියන්නේ අවබෝධය උනේ ඊට පස්සේ ඒ වගේ මේක දුකක් ඒ ඒවා දුකක් බව වැටහිලා ඒ විදිහට තමයි විකට මේවට ඒකයි මට දැනුණු විදිහට වෙනස් මේ ප්‍රශ්නේ ඒකයි ඒ කියන්නේ පිරිසිදු සිත මොනවා හරි කියන්නේ ඇහැට වැටෙන රූපයක් නිසා හෝ කනට වැටෙන ශබ්දයක් නිසා පිළිසෙන්න යනකොට සිත විසින් පෙන්වා දීමක් තුලින් තමයි ඒක අතහැරෙන්නේ. වරදක් නැහැ. ඒ කියන්නේ අපිට කියන්නේ බුදුහාඳුරෝ එක ක්‍රමයක් කියලා නෙමෙයිනේ විවිධ ක්‍රම දේශනා කරලා තියෙනවා. අපිට පුළුවන් එක්කෝ කායනුපස්සනාවක වේදනානුපස්සනාවක ඒ විදිහට යන්න පුළුවන්. නැත්නම් ආයතන භාවනාවකට යන්න පුළුවන්. දැන් බන්දුජීව මහත්තයා කිව්වා වගේ දැන් අපි ඇහැ කියන ආයතනයේ ක්‍රියාකාරීත්වය දැනගන්න උත්සාහත් වෙලා එතන සතිමත් වෙනවා. නැත්නම් කන කියන ආයතනයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගනිමින් එතන අපි හොඳට සතිය පවත්වනවා. නැත්නම් දිවේ, කයේ ඔය විදිහට අපි සතිය පවත්වන්න පවත්වන්න. ඒතර මේ ආයතන ක්‍රියාකාරීත්වය තේරුම් යන්න යන්න. නැත්නම් මෙතනදී කොහොමද මේ රූපයක් ආපාදගත වෙන්නේ? ඒක තුල සංස්කරණ සිද්ධ වෙන්නේ කොහොමද? නැත්නම් ඒකෙන් සිතුවිලි ජනිත වෙන්නේ කොහොමද? කියලා වගේ දේවල් වැටහෙනවනම් ඔන්න ඒ සිතුවිලි කෑල්ල වළක ගන්න පුළුවන් නම් එතකොට දැන් රූපයක් පෙනුණා ඒක එතනින් ඉවරයි. නැත්නම් ආයතනයක් හටගත්තා. නැත්නම් රූප ආයතනය පහළ වුණා නැත්නම් චක්ක ආයතනය පහළ වුණා ඒක එතනින් අහවරයි. ඉන් එහාට දෙයක් කරන්න ගොඩනගන්න සංස්කරණ කරන්න යන්නේ නැතිව අන්න යෝගාචරයේ වාසය කරනවා. ඉතින් එතකොට ආයතන භාවනාවේදී ඒ බඳු පැත්තක් දේශනා කරනවා. එහෙමත් නැත්නම් දැන් අපි සතිපට්ඨානයට ආවොත් ධම්මානුපස්සනාවේදී දැන් ඒ ආයතන මුල් කරගෙන කොහොමද හිතේ කෙලෙස් පහළ වෙන්නේ? කියලා ඉතින් කෙලස් පහළ වෙනවා නම් හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒකට ඒක හඳුනා ගන්න හඳුනා ගන්න කෙලස් පහළ වෙන්න තියෙන අවකාශය අඩු වෙනවා. දැන් ඒතර රූප පේනවා හැබැයි කෙලස් පහළ වෙන්නේ නැහැ. සද්ද ඇහෙනවා කෙලස් පහළ වෙන්නේ නැහැ. නේද? ඔව්. ඔව්. හොඳයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. හොඳයි. හොඳයි. දරුවන් සන්නයි. ඊළඟ දහම් ගැටලුව ශ්‍රීමාන්තයට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මට දැනගන්න ඕනේ මේ දැන් මට කවුරු හරි මේ ළඟම කෙනෙක් ඇවිල්ලා යනවා මේ කාලෙකින් දැකලා එතකොට මේ එකපාරට හිතේ දුකක් හටගත්තොත් එයා යනකොට මේ මහා පුතේ භූතයන්ගෙන් හැදිච්ච මේ දේවල් තමයි මේ ගියේ මගේ කෙනෙක් නෙවෙයි කියලා මට අයිති කරගන්න නැතුව මේ බාහිරවත් තියෙන්නේ මේ වගේ අපේ ගස් කොළන් ගොඩ නැගිලි ඒවත් ඒ වගේම භූත කොටස් වලින් හැදිලා තියෙන්නේ කියලා මගේ හිත මේ හිතට එන ඒ වේදනාව නැති කරගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ ඒක හරිද එහෙම කරන එක ඔව් විවිධ ක්‍රම පාවිච්චි කරාට වරදක් නැහැ මේ <clears throat> කියන්නේ දැන් ඇතම් කෙනෙකුට මේක මේ හුදෙක් වේදනාවක් කියලා වේදනාවක් විදිහට දැකලා අයින් කරගන්න පුළුවන්. නැත්තම් දැන් මෑනියෝ කිව්වා වගේ මේක හුදෙක් මේ භූත රූප ගොඩක් මේ හිතේ මැවෙන්නේ. මෙතන සත්වයක් නෑ, පුජ්‍යලයක් නෑ කියලා ඕන එහෙම අයින් කරන්න පුළුවන්. නැත්තම් මේක මේ හිතුවිලි ගොඩක් කියලා ඕන හිතුවිලි මට්ටමින් අයින් කරන්න පුළුවන්. ඉතින් විවිධ ක්‍රම තියෙනවා. ඒ නිසා Tamanට හරියන ක්‍රමයක් පාවිච්චි කරාට කිසි වරදක් නෑ. ඒ මම හිතන විදිය කරාට කමක් කමක් නැහැ. ඉතින් යෝනිසෝ මනසිකාරයක් තියෙන්නේ. අපි අර මෙතනින් පහළ වෙන විවිධ ඒ සම්මුතියට රැවටෙන්නේ නැතුව අපි ටිකක් ගැඹුරකට ගිහිල්ලා යෝනිසෝ මනසිකාරය පාවිච්චි කරලා අපේ හිත බේර ගන්නවා. හිත උපාදානයෙන් වළක්ව ගන්නවා. ඒ ආකාරයෙන්ම දැන් අපේ මේ රූප කොටසුත් ඒ විදිහටම අපිට වෙන් වෙන් වශයෙන් අරගෙන එහෙම මේ මේවා මට අයිති නැති මේ මේව නිකන් රූප කොටස් ගොඩක් කියලා එකත් අර භූත ස්වභාවය දැකලා සතර මහ භූත ස්වභාවය දැකලා ඒක මේ විපස්සනා කරගන්න පුළුවන්. පුළුවන් නම් හොඳයි. ඔව් පුළුවන් කියන්නේ දැන් මෙතෙන්ද මෙහෙමයි. දැන් අපිට පොතේ තියෙන දේවල් විස්තර මතක් කරලා කිරීමක් නෙමෙයි මේ කතා කරන්නේ හැබැයි. දැන් ඔව් යම් පමණකට මේ කියන්නේ අපි භාවනාවක් වඩලා තියෙනකොට ඒ අත්දැකීම නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. මතක් කරගන්න පුළුවන්. මම මේ බඳු අත්දැකීමක් ලැබලා තිනවා. එදා මේ විදිහට සියල්ල නිකන් විසිරීලා ගියා. ඔක්කොම හිත නිදහස් වුණා. මේවැය තියෙන ඇතිලා නැතිලා යන ස්වභාවයක් කියලා තමන් ලැබපු අත්දැකීම තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥාණය නැවත මතක් කරගන්න පුළුවන්. ඒ නිසා ඒ කියන්නේ අපි හිත බේරගන්න එක එක ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒකට අත්දැකීම මිශ්‍ර කරගත්ත ක්‍රමයක් තියෙනවා නම් වඩා හොඳයි හැබැයි. දැන් හිතන්න සතර මහා ඔව් සතර මහා භූත කියන එකේදී අපිට පුළුවන් නම් කය කය ඇතුලේ කොහොමද මේ සතර මහා ධාතුන් ක්‍රියාත්මක වෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් ධාතු මනසිකාර භාවනාවකදී ඉතින් එතකොට අපි යන්නේ ප්‍රත්‍යක්ෂයක් එක්ක අපි යන්නේ අත්දැකීමක් එක්ක ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ දෙක තමයි මට දැනගන්න ඕමනා මම කරන විදිය හරිද කියලා ඒකත් දැන් එතනදී අපි හිතන්න දැන් එහෙම මම භාවනාව වඩනවා. මම සක්මන් භාවනාව වඩනවා. එතෙන්දී මට දැනෙන විවිධ ඒ ධාතු ස්වභාවයන් මම තේරුම් ගන්නවා. ඊට පස්සේ ඒ බඳු දෙයක් ගැන අවබෝධයක් මගේ හිත ඇතුලේ තියෙනකොට ඊට පස්සේ ඔන්න අර මෑනියෝ කිව්වා වගේ ඔන්න කවුරු හරි ඇවිල්ලා යනවා. හැබැයි එයා ගියාට පස්සේ හිතේ දැනෙනවා නම් දුකක්. හැබැයි එතෙන්ටත් දැන් අර අපි ලැබපු අත්දැකීම පාවිච්චි කරන්න පුළුවන්. අපි අරහ අර අපේ විපස්සනාව හරහා හිතේ පහළ වෙලා තියෙන යම්සි නුවණක් ඒ නුවණ මෙතෙන්ට පාවිච්චි කරන්න පුළුවන් ඒක කිසි වරදක් නැහැ. එහෙමයි ස්වාමීනි. ඔබ වහන්සේ හොඳයි හොඳයි. ඊළඟට ගැටලුව අනන්ත පියාණන් ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. අවුරේනාත් මට පොඩි යකරතම්බයක් වුණා මේ අස්තෝලික පුද්ගලෙක් එක්ක ගමන් කරනකොට එයා මේ බෞද්ධ පොත්පත් ඒවා පරිශීලනය කරන ඒවා ටික අනුගමනය කරන කෙනෙක් කතෝලිකයෙක් වුණාට ඔව් එයා අත්තමට කිව්වා මේ උඟ බෞද්ධයෝ මේ සියලු සත්‍යෝ නිදුක්කේත්වා නිරෝගීත්වා කියලා මස්පාන්ත කනයි කියලා. ඒ මොකද කියලා මට ඒකට ශනික පිළිතුරක් දෙන්න බැරි වුණා ඒක කොහොමද? ඒක ගැන විස මතිමතාන් කර තියෙනවානේ. ඉතින් බුදුහාමුදුරෝ කිව්වා කියලා තියෙනවා කියනවා සමහර මස් මාංශ වළඳන්න එපා. සමහර මස් මාංශ වළඳන්න. සමහර ඒවායෙන් Taman නොදෙනවත් නොත් කන්න කියලා අපිට එහෙම නොයෙක් කතන්දර තියෙනවානේ. උගෝපැද්දවත් මම හිතන්නේ ජීවක සූත්‍රයෙන් මම හිතන්නේ ලොකුම කතන්දරයක් තිබුණා මම ඒකත් පොඩ්ඩක් රිෆර් කරලා බැලුවා. ඔව්. නමුත් බුදුහාමුදුරුවෝ ඇවිල්ලා මහා කුල තියෙන මහා කරුණාව තියෙන අනන්ත කරුණාව මැච්ච තියෙන මහරජාණන් වහන්සේ මේ වගේ 50ට පමණ උත්තරයක් තම මේ ගැන දෙයිත කියන එක ගැන මට ටිකක් සැකයිසනා මොකෝ මේ අපේ මේ ධර්මය උන්දන් සංකාරූට උනේ අවුරුදු 500ක් ඉතර ගියාට පස්සේ මම හිතන්නේ මේ මුඛ પરම්පරාවෙන් ඇවිල්ලා සංතාරුඩ වෙනකොට මේ පිළිබඳ යම් කෙසේ මගහරීමක් සිදු නැති කියලා මට හිතුණා මේක එච්චර මේක දෙන උත්තර එච්චර තර්කානුකූල නැති බවයි දුන්නේ වාස්තේදී යම් කෙසේ මට කවුරු හරි ආවොත් එතන පිළිතුරක් සුදුසු වන්දනේ එකක් වෙනවා නම් බොහොම පිං සුගන්නවා හොඳයි ඒ කියන්නේ සාමාන්‍ය ඉතින් දහමේ එන්නේ දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් දන්නවා නම් මේ සතා අනිවාර්යෙන් මං උදෙසායි මැරුවේ කියලා එතෙන්දි පිළිගන්න එපා කියනවා. හැබැයි උන්වහන්සේ නිකන් අහම්බෙන් යනවා කොහේ හරි පින්ඩපාතයක. හැබැයි ගියාම මිනිස්සෙක් මේ පිළියෙල කරපු යම්සි මස් ව්‍යංජනයක් පිළිගන්න. හැබැයි එතෙන්දි Taman හොඳටම දන්නවා මේ මම මම මෙතෙන්ට එනවයි කියලා ආපු ගමනක් නැහැ. මම මේ අහම්බෙන් මෙතෙන්ට ආවේ. මේ මිනිස්සයාත් මං වෙනුවෙන් මේ සතෙක් මරලා හදපු දෙයක් කියලා එහෙම දෙයක්වත් නැහැ. මෙයා තමන්ගේ ශ්‍රද්ධාවෙන් එයා ඒක පිළිගන්නවා. ඉතින් එතෙන්දී පිළිගත්තට වරදක් නැහැ කියනවා. ඉතින් ඒ කියන්නේ එතෙන්දී ඇත්තටම අර තමා විශේෂයි තමන්ගේ උවමනාවට තමන්ගේ කුසගිනි නිවා ගන්න කියලා තමන් මූලික කරගෙන යම්සි සතෙක් ඝාතනය කළා නම් ඉතින් එතෙන්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම දෙයක් කරන්න කිසිසේත්ම අනුමත කළා නැහැ. හැබැයි අහම්බෙන් යන ගමනකදී වෙන හේතුවකට ලැබිච්ච දෙයක් නම් ඒකේ වරදක් නැති බවත් පෙන්වනවා. ඒ නිසා ඔයවා සම්බන්ධයෙන් අපිට අර මධ්‍යස්ත ගතියක් තමයි මේ බුදුරජාණන් වහන්සේ අනුගමනය කළා තියෙන්නේ. සම්පූර්ණ ඒකාන්ත වශයෙන් අනිවාර්යයෙන්ම භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම අනිවාර්යයෙන්ම නිර්මාංශ විය යුතුයි කියලා ඒබඳු මට්ටමකට ගිහිල්ලත් නැහැ. හැබැයි තමන් උදෙසා මස් ඉල්ලලා මං වෙනුවෙන් මෙන්න මෙහෙම මස් ව්‍යංජනයක් පිළියෙල කරන්න කියලා එහෙම මට්ටමකට ගෙනහිල්ලත් නැහැ. ඒ වගේ නිකන් අර බොහොම මධ්‍යස්ථ ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ අනුගමනය කරලා තියෙන්නේ. ආස්තර ස්වාමීන් වහන්සේ ඔක පිළිගන්න නැහැ නෙවෙයි ප්‍රශ්නේ කිව්වල් වලදම හාමුදුරුවෝට පමණක් නෙවෙයි. ඔව්. ගියම අප්සුණක් එහෙම පස්වාඥයක් එහෙම කරන්න තියෙනවා නම් එතනදී අපේ මේ මෛත්‍රී භාවනාවට ප්‍රශ්නයක් වෙනවා කියන එකයි ප්‍රශ්න. ඔව් ඒක හරි. දැන් ඒ දැන් ඒක අපි අපි අපි ටිකක් එතනදී අපේ හිත දිහා බලන්න පුළුවන් මේ වෙනකොට මම අනිවාර්යයෙන්ම මස් වල මස් කෙරෙහි යම්කිසි කෑදරකමකින් ද මේක අනුභව කරන්නේ. එහෙම නැත්තම් නිකන් මම ගියා කොහේ හරි කඩේකට ඒකේ ගන්න තිබුණේ මෙච්චරයි. එළවලු ආහාර නෑ දැන්. ඉතින් දැන් දුන්නා ඉතින් මස් ආහාරයක් විතරයි තියෙනවා ඒක. ඉතින් ඒක අරගෙන ඇවිල්ලා අනුභව කළා. ඒතර මේ කය පවත්වා ගැනීම සඳහා ඒක නිකන් බෙහෙතක් වගේ පාවිච්චි කළා. මතකොට ඒක වර්ධ කිරීමට සතා මැරීමට අනුබල දීමක් වෙන්නේ නැති. ඒක තමයි අපිට ටිකක් ඉතින් එච්චර ගැඹුරට යන්නත් පුළුවන් බැරිත් නැහැ. මම මේ විදිහට මම ඒක අනුභව කළේ නැත්නම් ඉතින් එතකොට යම් අනුබල දීමක් මේ නැහැ කියලා කියන්න පුළුවන්. එතෙන් එතෙන්දී අපි එහෙමනම් ප්‍රතිපදාවක් වශයෙන් කමක් නැහැ මම මාංශ අනුභව කරන්නේ නැහැ. මම නිර්මාංශිකයි කියලා එහෙම ඉතින් අපි ප්‍රතිපදාවට යන්නත් පුළුවන්. ඒකෙත් වරදක් නැහැ. ඒක එක එක පුජ්‍යලයා මත තමයි විශේෂයෙන්ම රඳාපවතින්නේ. ඒ කියන්නේ අපිට ඒකාන්ත වශයෙන් සියලුම දෙනා සියලුම බෞද්ධයින් ඒකාන්ත වශයෙන්ම නිර්මාංශික විය යුතුයි කියලා එහෙම ප්‍රතිපදාවකට යනවා වෙනුවට අපි නිකන් පෞද්ගලික වශයෙන් මට තේරෙනවා නම් මට පුළුවන් මේ කරන්න මට නිර්මාංශිකව ඉන්න පුළුවන් මේ ජීවිතේ පවත්වන්න පුළුවන් කියලා Tamanට ප්‍රතිපදාවක් අනුගමනය කරන්න එහෙම කැමැත්තක් තියෙනවා නම් Tamanගේ හිතත් ඒකට අනුබල දෙනවා නම් ඒ තුලින් ලොකු සතුටකුත් භුක්ති විඳිනවා නම් කිසිසේත්ම වරදක් නැහැ. එතකොට Taman තුල එක්තරා අන්දමක ආධ්‍යාත්මික ශක්තියකුත් ගොඩනගෙනවා. මම මෙච්චර කාලයක් තිස්සේ කිසිසේත්ම මම සතෙක් මරලා නැහැ, සත්ව මාංශයක් අනුභව කළලත් නැහැ. යම්කිසි ආධ්‍යාත්මික ප්‍රතිපදාවක් මම අනුගමනය කරනවා කියලා අර Taman මේ වඩන ප්‍රතිපදාව ගැන පුංචි සතුටකුත් එනවා. ඒක නිහතමානී සතුටක් වෙන්න ඕනේ. එහෙම නැතුව මේ ලකුණු ගන්න අනිත් අය ඉස්සරහා තමන්ව හුවා දක්වන්න දඟලන සතුටක් නෙමෙයි. තමන් බොහොම අහිංසකව භුක්ති විඳින සතුටක්. ඒ බඳු ප්‍රතිපදාවක් අනුගමනය කරන්න වරදකුත් නැහැ. ඒ නිසා විවිධ ඔප්ෂන්ස් අපිට තියෙනවා. විවිධ ගන්න පුළුවන් මාර්ග ක්‍රියාමාර්ග තියෙනවා. ඉතින් තමන්ගේ හිත එතෙන්දී විශේෂයෙන්ම අපි හිතමු අවිහිංසා පැත්තකට නැඹුරුවක් තියෙනවා නම් ඒ බඳු මාර්ගයක් අනුගමනය කළා කියලා කිසිම වරදක් නැහැ. එතෙන්දී මෙතන මම කතා කරපු කතෝලිකයා කුසලයා අය නිර්මාංශක. ඔව් ඔව් ඔව්. යාගේ පොඩි අභියෝගයක් වුණා. යා නිර්මාංශයි කතෝලිකයි අපි බෞද්ධයි. නිර්මාංශ ඒ වගේ වෙලාවට ශනික පිළිපද දෙන්න හරි අමාරුයි. ඔව්. ධර්මය ගැන ලොකු විස්තරයක් කියන්න නෑ නේද? ඔව් ඔව්. ඒකයි මට ප්‍රශ්න වෙන්නේ නේද? ඒකට කෙනෙක් අපිට ප්‍රශ්න බෝන්ස් හොඳයි හොඳයි අපේ ආනන්ද මහත්තයත් ඉන්නවා මේ අපේ මේ සභාවේ සමහරට ඕනනම් අපිට ආනන්ද මහත්තයලත් මහින්කන්ද මහත්තයලත් අවස්ථාවක් දෙන්න පුළුවන් මහත්තයාගේත් අදහස් ඉදිරිපත් කරන්න මේ මහත්තයත් ওই පැත්තේ හුඟාක් ප්‍රමුඛත්වයේ දරන කෙනෙක් බලමු අපි ඉස්සරහට මහත්තයලත් ආරාධනා කළා. අවසන් ස්වාමීන් වහන්සේ ආනන්ද මොකද්ද? කවුද මේ ආනන්ද මහින්කන්ද කියලා මහත්තයෙක් මේ විශේෂයෙන්ම ඔය පැත්තේ ප්‍රමුඛත්වය අරන් කටයුතු කරන මේ අපේ මහත්තයෙක් මම දන්න කෙනෙක්. අද මේ ඔව් ඔව්. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ දහම් ගැටලුව පිලිසරණ ආරාමයෙන් ඇවිල්ලා තිබෙන්නේ. ඔබගේ දහම් ගැටලුව ඉදිරිපත් කරන්න. අපිට තාම ඇහෙන්නේ නැහැ. මයික් එක අන්මියුට් කරලා තිබෙන්නේ පැන ඉදිරිපත් කරන්න. ඔව් දැන් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මම පිරිසරණ ආරාම යෝගිනියක් කතා කරන්න මීට කලින් ඔබ වහන්සේත් එක්ක කමටහන් කතා කරලා තිනවා හැබැයි ආධුනිකෙක් කෙනෙක්. ඔව්. මම මේ අර කය කය කරන ක්‍රියාවන්ට හිත පිහිටවලා සතිය අයියෝ දැන් පුරුදු වෙච්ච කෙනෙක්. එතකොට එතෙන්දී මම මේ අර ටික වෙලාවකින් ඒ හිතට එන සිතුවිලි දකින්නවා සහ ඒවා නැති වෙනවා. ඒ ඊර්ෂ්‍යා ප්‍රෝදේ වෛරේන විදිහ දකින්නවා සහ අර හිස් ස්වභාවයකට යනවා. ඒ කරුණ මම ඊට කලින් ඔබ වහන්සේත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. එතෙන්දී දැන් තේන ස්වභාවය තමයි මම අර හැඩතල කියන්නේ එහෙම ඉන්නකොට මේ දැන් ගහක එහෙම පාට හැඩතල ඒවා ඒවා එහෙම ගහක් විදියට නෙමෙයි පේන්නේ. හරි. සාදෙන් පුද්ගලෙන් ගත්තත් පුද්ගලයාගේ කියන්නේ ඇඳුමේ පාට කියන්නේ මූණේ තියෙන කියන්නේ අර ඒ අතපය කෑ ඒ ටික එහෙම තමයි දකින්නේ. එතකොට ඊතරම් පුද්ගලයෙක් නැහැ කියලා. ඒ කියන්නේ ඒ කෙනා විදිහට නෙමෙයි දකින්නේ. දැන් මේ විදිහට කරගෙන යනකොට ඇති වෙච්ච දෙයක් තමයි මම ගොඩක් හරි. දන්නේ ස්වාමීන් වහන්සේ මේ නෑ වරදක් නෑ. ඒ කියන්නේ ඒකේ වරදක් නැහැ. අපි සාමාන්‍යයෙන් අපිට වෙලා තියෙන්නේ ඒ කියන්නේ අපි මේ දේවල් දැක්ක ගමන් ටක් ගාලා පුද්ගලෙක් ආරෝපණය කරගන්නවා. ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ ওই ක්‍රියාවලිය. අපි ඇත්ත වශයෙන් ඇහෙන් දකින්න පුළුවන් ඒ රූප සටහනක් විතරයි. නැත්තම් සටහනක් හැඩයක් වර්ණයක් විතරයි අපි ඇහෙන් දකින්නේ. නමුත් අපි ඒකට ටක් ගාලා මෙන්න පුජ්‍යලයක් මම තාත්තව දැක්කා මම අම්මව දැක්කා මම දුවව දැක්කා මම පුතාව දැක්කා. ඔහොම ඉතින් අපි ඉක්මනටම බොහොම යහුසුලුවම නොදැනුවත්වම ඊළඟට පුජ්‍යලයක් ආරෝපණය කරගන්නවා. දැන් අපි භාවනාවක් වඩ아가ගෙන යනකොට පොඩ පොඩ දැන් මේවා නිකන් පතුරු ගැසීමක් නැත්නම් වෙන් වෙලා දැකීමක් මේ දේවල් ටිකක් විස්තරාත්මකව පෙනීමක් මේවා නිකන් කැඩිලා පෙනීමක් වෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. දිගට කරගෙන යන්න මේ කියන්නේ දැන් මේක නිසා තමන්ගේ එදිනදා ජීවිතය අවුල් කරගන්න එපා. එදිනදා ජීවිතේදීත් මේවා ඒ විදිහට පේන්නත් ඉඩ තියෙනවා. ඉතින් අපි අපි පොඩ පොඩ පොඩ ඉතින් අර සම්මුතියයි මේ අපි ලබන අත්දැකීමයි දෙකක් තියෙද පාවිච්චි කරාම ලේසියි ඉතින්. නැත්තම් මේ දෙක ඔක්කොම පටලවා ගත්තාම පොඩ්ඩක් ඉතින් අපහසුයි මේ එදිනදා කටයුතු කරන්න. ඔවර මම ආධුනික නිසා මම එහෙම ගොඩක් බන එහෙම දන්නේ නැහැ. ඔව්. ඒ නිසා මට අලුත් දෙයක් කියන්නේ අලුත් වගේ එකයි මේ එකට මේක එච්චරම ගැටලුවක් වෙන එකක් නැහැ. ඔව්. එච්චරම ගැටලුවක් වෙන එකක් නැහැ. දිගට කරගෙන යන්න. ඕනනම් බණ ටිකක් එහෙමත් අහන්න. එතකොට يعني මේවා නිකන් අර මේවා අපි භාවනා මුල් කරගෙන විපස්සනා මුල් කරගෙන එන අවබෝධයයි අපි සම්මුති වශයෙන් අරගෙන සප්පේ පුජ්‍යලේ මේ ඉන්නේ අම්මා තාත්තා දුව පුතා කියලා යන මේ ගමනයි මේක දෙකක් කියලා එතකොට සමහරට තේරෙන්න පුළුවන් ඒකේ වැරද්දක් නැහැ. ඉතින් ඒ ඒ සම්මුතියත් ඉතින් පරිහරණය කරන්න සිද්ධ වෙන එදිනදා ලෝකේ අපිට ජීවත් වෙන්න. හැබැයි ඊට ගැඹුරෙන් අපිට මේක තියෙන යථා ස්වභාවය නම් මෙන්න මේකයි කියලා අවබෝධයකුත් වැඩෙන්න ගන්නවා. ඔව්. හොඳයි. දරුවන් සන්නයි. ඊළඟ දහම් ගැටලු චින්තාට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි දහන්න පොඩි ප්‍රශ්නයක්. හාමුදුරුවෝ මෙතනදී විස්තර කරනකොට අර අපි මොකක් හරි පින්තූරයක් දැක්කහම ඒ පින්තූරේ මවා ගන්න එකට මට මතකයි හාමුදුරුවෝ කියනවා චිත්ත රූප කියලා. ඒ චිත්ත රූපයි චිත්තජ රූපයි දෙකක් නේද හම්බුනේ. එහෙම නැත්නම් එකක්ද මට හිතන ප්‍රශ්නයක් චිත්තජ රූපය දන්න විදිහට අර භාවනා කළා. එහෙම නැත්නම් අර ආහාරජ රූප, කර්මජ රූප වගේ කියන එතකොට මෙතන හාමුදුරුව චිත්ත රූප කිව්වේ ඒකටමද නැත්නම් අබාහිර එකකට මේ හාමුදුරුවනේ. ඔව් දැන් ඒ කියන්නේ අභිධර්මයේ විස්තර කරද්දී රූප හටගන්න ක්‍රම විස්තර කරනවා ආහාරජ රූප, කම්මජ රූප, චිත්තජ රූප, උතුජ රූප ඔය විදිහට. දැන් එතෙන්දී ඒ කොයි රූපේ වුණත් අපිට දැන් හිත එතන දැන් අපි ඒ බඳු රූපයක් දැක්කා. දැකලා ඒක දැන් දැක්කේ ඊයේ. හැබැයි ඒ ඕනම જાතියේ රූපයක් අපිට ඒහා සම්බන්ධ මතකයක් අපේ හිතේ තියෙනවා. අපි ඒවෙන් අරගත්ත සලකුණු රාශියක් අපේ හිතේ තියෙනවා. දැන් අපිට ඇස් දෙක පියාගෙන උනත් මේ රූපය මතක් කරගන්න පුළුවන්. දැන් ඇත්තටම ඔන්න හිතේ වැවෙන්නේ චිත්ත රූපයක්. එතකොට හම්තුරනේ ඒක ඒක සංඥාවක්. ඒක සංඥාවක් කියලා කියනවා. ඒක සංඥාවක්. ඔව්. ඒ දෙක මට තාමත් එතකොට දැන් මුලින්ම වතාවට අපි මොකක් හරි පින්තූරයක් දැල්ලා ඒක ඒක ගැන හිතමින් ඒක මවනව නම් ඒකට තමයි හාමුදුරුවෝ කිව්ව චිත්ත රූප කියලා. හරි. ඒකයි චිත්තද රූප මන් දන්නෝ භාවනාවෙන් එහෙම වැඩෙන්නේ තමන්ගේ ශරීරයේ වැඩෙන දේවල්ද චිත්තද රූප කියන්නේ එහෙම නේද? ඔව් චිත්තජ රූප කියලා වෙනම කියන්නේ මේ රූප කලාප පැත්තක් වෙනම කතා කරනවා අභිධර්මෙදී. ඒ කියන්නේ විවිධ සිත් ಜಾති පහළ වෙනකොට ඒවට අනුරූපව යම් යම් රූපත් මේ හිතේ පහළ වෙනවා කියලා මේ දේශනා කරලා තියෙනවා අභිධර්මයේදී. ඒක ඒක පටලවා ගන්න අවශ්‍ය නැහැ. අපි මේ දල වශයෙන් චිත්තානුපස්සනාවක් වඩනකොට හිත දිහා බලාගෙන ඉන්නකොට හිත ගැන දැනුවත් වෙනකොට හිතේ යම් හෝ රූපී සංඥාවක් පහළ වෙනවා. ඒකත් චිත්ත රූපයක් වශයෙන් හලගන්න පුළුවන්. හැබැයි ඊට අමතරව අපි හිතමු දැන් මේ නැත්තම් චිත්ත රූප නැත්තම් රූප සංඥාවක් කියන්න පුළුවන්. දැන් සංඥා පැත්තේ යනකොට ඒක ටිකක් ගැඹුරෙන් විස්තර වෙනවා. එක්ක රූප සංඥා නැත්තම් සද්ද සංඥා එක්ක ගඳ සුවඳ පිළිබඳ සංඥා නැත්තම් රස පිළිබඳ සංඥා ස්පර්ශයන් පිළිබඳ සංඥා ඊට පස්සේ ධම්ම සංඥා කියලා හය ආකාරකින් පෙන්නනවා. ඉතින් එතකොට අපේ හිත ඇතුලේ ඔන්න වගේ සංඥා රාශියකින් තමයි මේ ඔක්කොම නිරූපණය වෙන්නේ. ඉතින් එතකොට දැන් විශේෂයෙන්ම අපි මෙතෙන්දී ඉස්සරහට අරගෙන කතා කළේ හිත ඇතුලේ නිරූපණය වෙන විවිධ රූප රටාවන්. දැන් මෑනියෝ හිතන්න මෑනියෝ හිතන දැන් මෑනියෝ අනුරාධපුරේ ගියා ඔන්න රුවන්වැලිසෑය වැන්දා. දැන් ඊට පස්සේ ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඉන්නකොට ඔන්න රුවන්වැලිසෑය සම්බන්ධයෙන් යම්කිසි චිත්ත රූපයක් හිතේම වෙන්න පුළුවන්. ඔන්න ඕක තමයි අපි මේ පොඩ්ඩක් ඉස්සරහට ගත්තේ. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි. ඊළඟ දහම් ගැටලුව සන්ධ්‍යාච ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගෙන් මේ කවදාහන් සම්බන්ධයෙන් මේ තවදුරටත් උපදෙස් ලබා ගැනීමට මගේ 22යි 7යි 2022 දින කමඨහන් වාර්තාව පොඩ්ඩක් කෙටියෙන් ඉදිරිපත් කරනවා මේ උදෑසන සමා මේ උදෑසන ඒවයි උපවාසයට ඉදිරිපත් කරන්නේ හතරේ ඉඳලා පහ දක්වා සක්මන් භාවනාව පැය සක්මන ඊටාම සෙමිනි පාදයක් තබන විට පාදයේ කෙළවර සිට ඇඟිලි තුඩු දක්වා ක්‍රමක්‍රමයෙන් නොකඩී ස්පර්ශය දැනී හිතසත් තබා අනෙක් පාදයේ විහිඳේ සිට ඇඟිලි තුඩු දක්වා ක්‍රමක්‍රමයෙන් ස්පර්ශය දැනියයි පොළව ස්පර්ශ නොවන පාදයේ වක්‍රාකාර කොටස නොගැටෙන බවටද සතිමත්ය. දිගු ස්පර්ශයක් හිස් අවකාශයක් දිගු ස්පර්ශයක් ලෙස මනසට දැනේ. මනස මෙම ක්‍රියාවලිය සමග ඒකාත්මිකව ඇත. බාහිරින් ඇහෙන ශබ්දයන් කෙරෙහි කිසිම අවධානයක් නැත. සක්මන බාහිරින් වූ ස්පර්ශයන් මත નિરાයාසයෙන් අඛණ්ඩව සිදුවන ක්‍රියාවලියක් ලෙස දැනේ. සතුල් මාරුවන විට ස්පර්ශයන්ද මාරුවන නිසා ඇතිවන හිස් අවකාශයේද දැනේ. වම්පයි ඇඟිල්ලක ඇතිවන ඇතිවන ඇඟිල්ලක ඇතිවන නැතිවන කම්පන ස්වභාවයේද වරින් වර දැනේ. තව ඕනෑ තරම් සක්මනෙහි යෙදී සිටීමේ හැකියාව ඇතැයි සිතුනි. ඒකම පරයන්කය මිනිස්සු 45යි. පරයන්කයට වාඩි වන විට කය අරමුණු නොවිය. හිස් පවකි. එහෙත් වේගවත් කැළඹිලි සහිතය. වරහන් ඇතුලේ වේගයෙන් චලනය වන ඉලෙක්ට්‍රෝන වලාවක් දැනියයි සිටිනි. සමහර විටක ආස්වාස ප්‍රස්වාසයේ දැනුනි. හිස සහිත ශරීරයේ කොටසක් දැනෙන්නේම නැහැ. එහෙත් පරයන්කේ වාඩි වී සිටිනා බව සමහර අවස්ථාවලදී දෙපයට දැනේ. හිස් කබල මත රිදීමක් අවකාශයේ කොටසක් රිදෙන්නාක් මෙන් දැනේ. සිතුවිලි ආවත් ඒවා කෙරෙහි සංවේදී නැත. ශරීරයේ සමහර කොටස්වල සුපුරුදු පරිදි හටගන්නා කම්පන ස්වභාවය ඇති නැති බව පමණක් වරින් වර ප්‍රකට වේ. ස්වාමීන් වහන්සේ මේ ඒ භාවනාව හරිද? ඔව් ඒ කියන්නේ හරි කියන්නේ දැන් මේ එතනදී හරි වැරදි කියනකට වඩා ඉතින් අපි සිහියෙන් ඉන්නකොට අත්දකින්න ලැබෙන ඕනම දෙයක් අපි නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. ඒ වෙලාවේ අපිට හරි වැරදි කියන එකට වඩා අවශ්‍ය වෙන්නේ මේවා කොහොමද මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා අපිට ආවේනිකව අපි මේ මොහොතේදී ලබන අත්දැකීම අපි හොඳට මධ්‍යස්තව නිරීක්ෂණය කරනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි වාඩිලා ඉන්නවා. දැන් වාඩිලා ඉන්නකොට ඔය විවිධ කම්පන ස්වභාවයන් දැනෙනවා. එතකොට මේ කම්පන ස්වභාවයන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි නිකන් පුංචි කුතුහලයකින් එයාව නිකන් අධ්‍යයනය කරනවා. ඊට පස්සේ අපි හිතමු දැන් ඔන්න හිතට සිතුවිලි එනවා. කොහොමද මේ සිතුවිලි එන්නේ? ඒකල කොහොමද හැසිරෙන්නේ කියලා අපි ඒක අධ්‍යයනය කරනවා. ඊට පස්සේ හිතන්න යම් යම් වේදනාවන් දැනෙනවා. මේ වේදනාවන් කොහොමද හැසිරෙන්නේ කියලා ඒකත් අධ්‍යයනය කරනවා. ඒකත් නිරීක්ෂණය කරනවා. ඉතින් එතකොට එතකොට මේවයි මෙන්න මේ බඳු අපක්ෂපාතී නිරීක්ෂණයක් කරහා නිරීක්ෂණයක් පාදක කරගෙන තමයි අපේ තුල නුවණක් වැඩෙන්නේ. ඒක ඇවිල්ලා ප්‍රත්‍යක්ෂයේ මත පදනම් වෙච්ච නුවණක්. ඒක අර පොතෙන් ගත්ත නුවණක් නෙමෙයි, අහලා ගත්ත නුවණක් නෙමෙයි. මේක අපිම ඒකාග්‍ර වෙච්ච හිතක් සතිමත් බවක් පාවිච්චි කළා. එතන එතන හොඳට සිහිය පැවැත්වීම හරහා ඒවා නිරීක්ෂණය කිරීම හරහා අත්දැකීම තුලින් උපදවාගත්ත නුවණ. ඕක තමයි වැදගත් වෙන්නේ. ඉතින් එතකොට ඒකට කාලයක් අපි මේ නිරීක්ෂණය කරගෙන යන්න ඕනේ. අපි මේ ලැබෙන අත්දැකීම් මේ නිසා කිසි වැරද්දක් නැහැ. ඔය නිරීක්ෂණය දිගට කරගෙන යන්න. අනිත් එක තමයි දැන් අර මේ සමහර විට ඕක කරනකොට අර අපේ මේ අහවල් කයේ කොටසේ මේක දැනෙන්නේ කියන පැත්ත නැති වෙලා යාවේ. මෙතන තියෙන්නේ හුදෙක් කම්පනයක් විතරයි. මේ තාම හරියට කියන්න බෑ මේක මේ කකුලේද තියෙන්නේ, අතේද තියෙන්නේ, ඔළුවේද තියෙන්නේ කියලා කියන්න බෑ. මේ කම්පනයක් තියෙනවා. ඊටාම හොඳයි. එතකොට ඒ අපි අර අලෝලා තිබිච්ච ලේබල් දැන් මොකක්වත් නැහැ. සම්මුතිය ඔක්කොම නිකන් ගැලවිලා ගිහිල්ලා. හුදෙක් කම්පන ස්වභාවයක් තියෙනවා. ඒ කම්පන ස්වභාවය බොහොම මධ්‍යස්තව සැහැල්ලුවෙන් නිරීක්ෂණය කරන්න. මේ කම්පන ස්වභාවය කොහොමද වැඩ කරන්නේ? කියලා එයාම හොඳට දැන් අධ්‍යයනය කරන්න. ඊළඟට ස්වාමීන් වහන්සේ මගේ දෙවැනි ගැටලුව මම හැමදාම රැයට පැයක් සක්මන් භාවනාව කරලා තමයි නිදාගන්නේ. ඔව්. එතකොට පැය පහක නිින්දකින් පස්සේ මම නැගිටින නැගිටිනකොට කොහොමද මට අර ආස්වාස ප්‍රාස්වාසයෙන් මේ භාවනාවෙන්ම ඉන්නවා වගේ දැනෙන්නේ භාවනාවෙන්ම ඉන්නේ මොකද භවංග පතනිය අපි ස්වාමීන් වහන්සේ වෙන්නේ මොකද ඒක අභිධර්මයෙන් චුට්ටක් කියලා දෙන්න පුළුවන් නේද? නෑ අභිධර්මයට යනවට වඩා මම නම් කැමතියි දැන් අපි සතිය දිනු කරන්න දිනු කරන්න අපේ හිත අපේ කයත් එක්කම ඉන්න ගන්නවා. Taman එක්කම ඉන්න ගන්නවා. ඉතින් එතකොට නිදාගත්තත් මේ කය ඇසුරේ වගේ නිකන් කයත් එක්ක අවදියෙන් ඉන්න ගතියක් තමයි තියෙන්නේ. නිසා ඉස්සර වගේ අර මේ ගේ හොරු කඩාගෙන ගියත් නිදාගෙන ගතියක් දැන් නැහැ. පොඩි සද්දෙටත් ඇහැරෙනවා. අර මොකද අවදි ගතියක් දැන් හැදිලා තියෙනවා. ඊට පස්සේ නැගිටිනකොටත් මේ නැගිටින මොහොතේ ඉඳන්ම දැන් ඔන්න සතිමත්. දැන් මේ නැගිට්ටා. ඔන්න දැන් ඇස් ඇරියා. ඔන්න දැන් කකුල් දෙක පොළවේ වැදුනා. කියලා අර ඒ එතන ඉඳන්ම දැන් මේ අඛණ්ඩ සතිය දැන් වැඩ පටන් ගන්නවා. ඉතින් ඔන්න එලඹ සිට එලඹ වාසය කිරීම කියන එක තමයි පටන් ගන්න. ඉතින් ඒ නිසා ඒකේ කිසි වැරද්දක් නැහැ. ඊළඟ මගේ ප්‍රශ්නය තමයි ස්වාමීන් වහන්සේ දැන් මම මේ ඔය gedari room room කටයුතු හැරෙන්න අනිත් ඔක්කොම මේ හැම වෙලෙම වගේ ඔය දහම් වැඩවල තමයි යෙදී ඉන්නේ. එතකොට මට දැන් අර ස්ටඩි කරන්නත් ඔය දහම ස්ටඩි ඔය දැන් බන බන අහන දේවල් ළඟට ඔය සූත්‍ර බලන දේවල් ඔය අභිධර්මයේ ඒවට දැන් හරි කම්මැලි කමක් ඇවිල්ලා හැමලේම කයට හිත යොමු කරගෙන අන්නේ ඒ ඒ එහෙම තමයි ඉන්නේ ඉතින්නේ. ඒක තමයි වෙන්නත් ඕනේ. ඒ කියන්නේ දැන් අපි දැන් ඒ කියන්නේ මෙහෙමනේ. දැන් අපේ ප්‍රඥාවේ පැති කීපයක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවානේ. එකක් තමයි සුතමේ ඥානෙ. දැන් ওই මෙතෙක් කාලයක් අපි කලේ පොත් බලලා, බණ අහලා අපි නිකන් දැනුම ගොඩ ගහගත්තා. ඒ එක පැත්තක්. සමහර විට ඒකම අරගෙන අපි ටිකක් කල්පනා කළා, චින්තාමය නුවණක් දිනු කරගත්තා. දැන් තමයි අපි ඇත්ත වශයෙන්ම මේක උරගා බලන්නේ. දැන් තමයි අපි අපේම පරිශ්‍රණයක් කරන්නේ. ඒතර දැන් මේක ඒක ටික ටික දැන් රහ වැටෙන්න රහ වැටෙන්න. ඒකට ප්‍රමුඛත්වය දෙන්න දෙන්න. හිත දැන් ඒකේ වටිනකම තේරුම් ගන්න තේරුම් ගන්න. දැන් අර අර කලින් කරපු පොතේ දැනුම, ඒ වගේ හිතලා ගත්ත දැනුම ඒවා දැන් තේරෙනවා. ඒකට වඩා නම් මේක වැදගත්. මේක මේක උඟක් වටිනවා. කියලා දැන් මේකට හිත નિરાයාසයෙන් ඔන්න නැඹුරු වෙනවා. ඒක ඊටාම් වටිනවා. ඒ නිසා මේ දවස්වල වැඩි පොත් බලන්න යන්න එපා. එක එක දේවල් දිගින් දිගට කල්පනා කර කර යන්න ඉන්න යන්න එපා. ඒ වුණාට පුළුවන් තරම් හිතට විවේකය දීලා මේ කය අධ්‍යයනය කරන්න දෙන්න. එයා විසින්ම දැන් මේ කය හොඳට නිරීක්ෂණය කරනවා. පරීක්ෂණයට බඳුන් කරනවා. එයා දැන් එයාගේ සොයන් අධ්‍යයනයක් පටන් ගන්න තියෙනවා. ඒක අතිශය වැදගත්. ඒ නිසා ඒ වැඩෙන භාවනාමය ප්‍රඥාවට ලොකු අවස්ථාවක් ලැබලා දෙනවා. අර පොතේ දැනුම දැන් මිශ්‍ර කරන්න යන්න එපා. හිත පුළුවන් තරම් සැහැල්ලුවෙන් තියන්න. ඒ කියන්නේ හිත ලව්වා මොකක්වත් උවමනාවෙන් හිත වන්න යන්න එපා. ඒ වෙනකොට හිත විවේකයෙන් තියන්න. එයා ඉන්නේ කයත් එක්ක නම් ඉන්න දෙන්න. එයා ඉන්නේ විවේකයෙන් වේදනාවක් දිහා බලන බලන ඉන්න දෙන්න. එයා හිත දිහාම බලාගෙන ඉන්නවා නම් ඒත් ඉන්න දෙන්න. නමුත් අර පොත්වල තියෙන දේවල් මතක් කර කර මතක් කර කර ඒ යන ගතිය අඩු කරගන්න. කිසි වරදක් නැහැ. පස්සේ ඉතින් විපස්සනාව කරනකොට පස්සේ මේ ආයි පොත් බලා ගන්න පුළුවන්. නමුත් මේ කාලෙදී පුළුවන් තරම් ඒ කටයුතු අඩු කළා. දැන් මේ වැඩෙන භාවනාවට පුළුවන් තරම් අවස්ථාව සලස්සලා දෙන්න. ඉතාම පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව මානෙල් මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. භාවන භාවනාවට වාඩි වී ඉක්මනින්ම ස්වාමීන් වහන්සේ සිත තැන්පත් වෙනවා සිත එකයයි. ඒ අවස්ථාවේදී සිත කයක් එක දිගටම ඒ දෙක බලන් ඉන්න විට කය ගැන හැඟීමක් නැහැ සිතුවිල්ලක් නැහැ සිතුවිලි එනවා ස්වාමීන් වහන්සේ සිතුවිලි දිගටම එනවා ඒ දිහා බලන් ඉන්නකොට සිතුවිලිත් එකින් එක යනවා ඒව අඳුර ගන්න පුළුවන් මේ ඉන්නේ සිතුවිලි හොඳින් බලන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ හොඳට වටහා ගන්න පුළුවන් සිතුවිලි අර එක දිගට ආවට එකින් එක එකින් එක පැහැදිලිව දකින්න පුළුවන් සමහර අවස්ථාවල් තියෙනවා සිත එකයි දෙකම එහෙම දැනෙන්නෙම නැති අවස්ථාවලුත් තියෙනවා. එහෙම අවස්ථාවලුත් තිබෙන තියෙනවා. සෑහෙන වෙලාවක් ඒ තැන් වල ඉඳලා තියෙනවා. ආයි නැවත සිතුවිලි සංඥාවල් වෙනවා. දැනීම් වෙනවා. ඒවා සිතුවිලි කියලා හිතලා නැති කර මේ එහෙම හිතනකොට ඒවා නැති වියනවා. ඒ සමහර ක්ෂණාසෙන් අපට සිතේ දුකක් වගේ තැම්පත් වෙච්ච යටින් දුකක් වගේ දැනෙනවා. නමුත් මේ දුක මොකද්ද කියලා හඳුනගන්න කිසිම සංඥාවක් නැහැ. ඒක දිහා බලනකොට යනවා. නමුත් ආයි වෙන අවස්ථාවක භාවනාව පටන් ගත්තොත් සමහර වෙලාවට එහෙම වෙනවා ස්වාමීන් වහන්සේ. ඒකත් යනවා ආයි ඒක භාවනාවෙන් නැතිවත් සමහර වෙලාවට ඒක දැනෙනවා. මේ විදියට ගත වෙනවා ස්වාමීන් වහන්සේ කොහොමද ප්‍රදේශය බලාපොරොත්තු ඔව් වැරද්දක් නැහැ. ඒ කියන්නේ දැන් අපි ටික ටික සතිමත් වෙන්න වෙන්න අපේ හිතේ සංවේදී බව වැඩි වෙනවා. ඉතින් එතකොට අපේ හිතේ නිකන් අර තිබිච්ච පුංචි පුංචි නොරුස්නා ගති, නිකන් ශෝකාකූල ගති, අසහනකාරී ගති, වගේ දේවල් දැන් හොඳට තේරෙන්න ගන්නවා. දැන් තව තව ඉස්සරහට යනකොට ඒවත් අඩු වෙලා යාවි. ඒවත් නිකන් හොඳට පැහැදිලි වෙලා මේවා වැඩක් නැහැ කියලා තේරිලා එහෙම නැත්නම් භාවනාව හරහාම යම් පහළ වෙන යම් සොම්නස් ගතියක් ප්‍රීති සහගත ගතියක් ඇති වෙලා අර දොම්නස් සහගත ගතිය පහ වෙලා යාවි. ඒ නිසා එච්චරම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ අපේ හිතේ සංවේදී බව වැඩි වෙනවා. අවදිමත් ගතිය වැඩි වෙනවා. සතිමත් බව වැඩි වෙනවා. එතකොට තව ටිකක් ගැඹුරින් අපිට අපිව තේරෙන්න ගන්නවා. අපි කොහොමද වැඩ කරන්නේ? අපේ තියෙන ආකල්ප මොනවාද? අපේ තියෙන ශක්තිමත් ගති මොනවාද? අපේ තියෙන කුසලතා මොනවාද? එහෙම නැත්නම් අපේ තියෙන දුර්වලතා මොනවාද? තාම නිකන් හිතේ හිතේ තියෙන මුල් බැහැගත් අපිටම නිකන් රටා මොනවද කියලා නිකන් අපි ගැනම වැඩි වැඩියෙන් අපිට තේරෙන්න ගන්නවා. ඒකේ කිසි වරදක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ සුභාසීට තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව සංධ්‍යාට ඉදිරිපත් කරන්න පුළුවන්. මගේ ගැටලුව මම ඉදිරිපත් කරා ආ සංධ්‍යාට. ආ ආරත පියාණන් නැවතත් සීමක් කර තිබෙනවා ඔබට තහම් ගැටලුවක් තිබෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ මට තවත් පොඩි ගැටලුවක් තියෙනවා සම්මා සම්බුද්ධ කියලා අපි භාවිත කරන්නේ අපේ ලෝතර බුදුරජාණන් වහන්සේතුනේ මේ බුද්ධ කියන වචනේ මෑතක සමහරක් කවිතේ උතෝ භාවිත කරනවා ඒකට බුද්ධ කියන වචනයට එහෙම බුදුරජාණන් වහන්සේට අර අර වෙන අයට නෑකම් කියන්න පුළුවන්ද සත්‍යයක් කියනවාද කියලා දැනගන්න කැමතියි. ඔව්. ඒක සාමාන්‍ය ඉතින් අර පොදුවේ ශ්‍රාවක බුද්ධ, පච්චේක බුද්ධ, සම්මා සම්බුද්ධ කියලා මේ යෙදුම් යෙදුමක් තියෙනවා. ඒ කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි ඇත්තටම තමන්ගේම ස්වයම්භූ ඥානයකින් අපිටම නිවනක් සාක්ෂාත් කරගෙන ඒ ධර්ම මාර්ගය අනිත්‍යයටත් ප්‍රකාශ කරන්න, දේශනා කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙච්ච උතුමාණන් වහන්සේ. දැන් ඊට පස්සේ පච්චේක බුද්ධ කියලා කියනවා ඒ බඳුම Tamanගේ ස්වයම්බෝ ඥානයකින් අවබෝධ කරගත්තා. හැබැයි අනිත් අයට දීර්ඝ වශයෙන් විස්තරාත්මක වශයෙන් එහෙම ප්‍රකාශ කරන්න හැකියාවක් නැති ඒ පසේ බුදුරජාණන් වහන්සේ. අර ශ්‍රාවක බුද්ධ කියලා යෙදෙනවා. ඒ ඇවිල්ලා අර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් ධහම ඉගෙනගෙන ඒ මාර්ගයේ වඩලා අරහත්ත්වයටපත් වෙච්ච රහතන් වහන්සේ. එතකොට මේ ක්‍රම දෙකකට නැත්නම් තුනකට බුද්ධ කියන පදය එතකොට අපිට ඕනනම් විග්‍රහ කරන්න පුළුවන්. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ කියලා. ඉතින් එතකොට හැබැයි ඉතින් අර බුද්ධ කියන එකේ ශ්‍රේෂ්ඨතම මට්ටම නිරූපණය වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් තමයි. එතකොට මේ බුද්ධ කියන වචනය විතරක් පාවිච්චි කරන පුළුවන් තව මොකක්ද බුද්ධ කියන වචනේ විතරක් කියන තනි වචනේ විතරක් සමහර අය පාවිච්චි කරන්න පුළුවන් මම බුද්ධ කියලා ඒ වගේ. ඒගොල්ලන් ඉතින් අහන්න ඕනේ මේ මොන අර්ථයෙන්ද පාවිච්චි කරන්න කියලා. තමන් මේ ශ්‍රාවක කෙනෙක් වශයෙන්ද පාවිච්චි කරන්නේ? නැත්තම් වැරදිලා තමන් මේ සම්මා සම්බුදු කෙනෙක් කියලා හිතාගෙන පාවිච්චි කරනවාද කියලා ඒගොල්ලන්ගෙන් අහන්න වෙනවා ඉතින්. එහෙම ඉතලා <laughs> ඒක තමයි. ඒක තමයි. සමහර අය මේ වචනේ අනියම් විදිහට පාවිච්චි කරන බව පේන මෑතකදී ඒකයි මම ටක් ක්ලැරිෆයි කරගන්න හැදුවේ. වැඩි ගණන් ගන්න එපා ඉතින්. වැඩි <laughs> අපි වැඩි ගැටලුවක් කරගන්න හොඳ නැහැ ඉතින්. <laughs> ඒවා ස්වාමීන් වහන්සේ මේ වචනේ හැමෝටම සුදුසු ගැටේ කියන එකයි මගේ නම් අංගිය. හොඳයි හොඳයි. බොහොම පිංසුවක්. හොඳයි හොඳයි. හොඳයි. ඊළඟ දහම් ගැටලුව නිමල් රත්නායක ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. මම බොහොම සරල මේ ප්‍රායෝගික දෙයක් ඔබ වහන්සේගෙන් අසා සිටින්නේ. ඒ කියන්නේ දැන් මම හිතන ඔබ වහන්සේ අදත් මේ වචනේ පාවිච්චි කරන්නේ කරම් වගේ මේ අපි අවදිමත් බව බව අවදිමත් බවෙන් ඉන්නකොට තමයි අපිට මේ ස්වභාවයන් තේරෙන්නේ කියන එක. ඉතින් මේ මමත් සෑහෙන කාලයක් තිස්සේ මේ සතිය සම්පජානය දිනු කරන්න උත්සාහ ගන්නවා. හැබැයි මේ ප්‍රායෝගිකව අපි දිනදා මේ ජීවත් වෙන ලෝකයේ තියෙන ප්‍රශ්න දැන් මේ විශේෂයෙන් මේ වගේ කාලේ තියෙන මේ දේශපාලන වාතාවරණය වේවා පහුගිය කාලේ කොවිඩ් ප්‍රශ්න වගේ නිසා අපේ හිත අපි දන්නේම නැතුව මේ ගැටලුවට පැටලෙනවා. ඒ කියන්නේ අපි කොහේ ගියත් ගෙදර වේවා රාජකාරී කරන තැන්වල හරි අපි කතා කරන්නේ අපි ඔළුවට වැටෙන්නේ ඒ වගේ දේවල්. ඉතින් ඒ නිසාම අපිට අර සතිය කියන එක ඉස්සරහට ගන්න මේ අමතක වෙනවා. නොදැනුවත්ව ඒක යටපත් වෙලා ඒ කතාව ඔස්සේ යනවා. ඉතින් මේක කොහොමද මේ தත්ත්වේ ප්‍රායෝගිකව මේ මුහුණ දෙන්නේ මොකද මේක මේ අදහෙට විසඳෙන කෙටි කාලීන නෙලේ මම හිතන්නේ දීර්ඝ කාලීන වශයෙන් අපිට මේ වගේ වාතාවරණයක තමයි අපේ ධර්මයේ ප්‍රගුණ කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඔබ වහන්සේ ගැන උපදෙස් දෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ස්වාමීනි. එකක් තමයි මේ ප්‍රවෘත්ති බලන එක අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඕන්ට වඩා ප්‍රවෘත්ති බලනවා නම් නිරන්තරයෙන්ම අපි ටීවී එක දාගෙන ප්‍රවෘත්ති බලනවා, ලංකාවේ ප්‍රවෘත්ති බලනවා, ලෝක ප්‍රවෘත්ති බලනවා, යුද්ධ ගැන බලනවා. ඉතින් ඔය විදිහට අපි නිරන්තරයෙන් ප්‍රවෘත්ති බලනවා නම් අනිවාර්යයෙන්ම ඔළුව අවුල් වෙනවා. මොකද පෙන්වන්නෙම ඉතින් මේ ගහගන්න ඒවා, බැනගන්න ඒවා, මරාගන්න ඒවා, යුද්ධ කරන ඒවා, පෙළපාලියන ඒවා ඕවමනේ පෙන්වන්නේ. ඒ නිසා මේවා කිසිසේත්ම අපේ මානසික සෞඛ්‍යයට කිසිසේත්ම හිත කර වෙන්නේ නැහැ. ඒ නිසා එකක් තමයි අපි පුළුවන් තරම් ප්‍රවෘත්ති බලන එක අඩු කළා. ඒ කියන්නේ දවසට එකපාරක් ඉතින් ප්‍රවෘත්ති බලලා ඉතින් ඕනනම් පොඩි අප්ඩේට් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක තමයි පුළුවන් තරම් ඒ කියන්නේ මේ මේ වගේ වකවානු වල තමයි අපිට ධර්මයෙන් ලොකු පිහිටක් ලබන්නත් අවශ්‍ය වෙන්නේ. يعني බොහොම රට අපි සුඛිත මුදිතව ඉන්නකොට අපිට මේ ලොකු ගැටලුවක් නැහැ. නමුත් දැන් එහෙම නෙමෙයි මිනිස්සුත් නිකන් ඇවිස්සලා ඉන්නේ. රටෙත් ලොකු ප්‍රශ්න, ලෝකෙත් ලොකු ප්‍රශ්න. ඉතින් මෙතෙන්දී අපි අපි දැනගන්න ඕනේ පුළුවන් තරම් අපි ආරක්ෂා වෙන්න. මේ අපේ හිත රැකගන්න, හිත බේරගන්න. මොකද අනිත් අය ඇවිස්සුනා කියලා අපිත් ඇවිස්සීමේ කිසි ප්‍රයෝජනයක් නැහැ. ඉතින් අපිට පුළුවන් ද දැවෙන ලෝකයක නොදැවි වාසය කරන්න. ඉතින් ඒකට දහමෙන් ලොකු පිටුවහලක් අස්වැසෙල්ලක් ලැබෙනවා. ඉතින් එතකොට මේ ඒකයි මම කිව්වේ පුළුවන් තරම් ඒ තමන් එක්ක වාසය කරන්න. තමන්ට තියෙන ගැටලු ටිකක් එක්ක විතරක් ඉන්න මේ ඕන්ට වඩා අනුන්ගේ දේවල් රටේ ලෝකේ ප්‍රශ්න හුඟාක් අපි ඔලුවට ගන්න ගියොත් අපේ හිතේ තියෙන සහනය අපිට අහිමි වෙනවා. නොදැනුවත්වම අර නිමල් මහත්තයා කිව්වා වගේ අපිත් ඒකටම බැඳිලා ඇලිලා පැටලිලා යනවා. මොකද අපේ හිතේ තාම මේ අපි rahat වෙලා නෙවෙයිනේ. අපිත් මේ අමාරු වෙන්නේ අන්තම් මේක හික්මවාගෙන ඉන්නේ. ඒතර ඒ ඒ ප්‍රයත්නය මේ වෙනත් වචන වලින් කියනවනම් ඉන්ද්‍රිය සංවරය නැතිවීම නිසා අපිට අහිමි වෙනවා. ඉතින් ඉන්ද්‍රිය සංවරය කියන එකෙන් යම් තාද්දුරකට බලාපොරොත්තු වෙනවා. අපිට අස්කණ්ණාසාදී ඉඳුරන් තිබුණට අපි ඒවා පරිස්සමින් පරිස්සමින් පාවිච්චි කිරීමක්. එහෙම නැත්නම් ඉන්ද්‍රියසු ගුත්තද්වාරෝ හෝති කියලානේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. මේ ඉඳුරන්ගේ වැසූ පියන් ඇතුව වාසය කරනවා. ඇස් තිබුණ පළියට පේන දේවල් හැම එකම බලන්න යන්නේ නැහැ. කන් තිබුණ පළියට පුළුවන් තරම් දේවල් අහන්න යන්නේ නැහැ. එතකොට අපිට අපේ වඩන ප්‍රතිපදාවට අපි යන ආධ්‍යාත්මික ගමනට යම්සේ අනුබලයක් ලැබෙන ඒකට යම්සේ උත්ප්‍රේරණයක් දෙන හිත නිවන දෙයක් ඔන්න අපිට මේ ඉඳුරන් හරහා ගන්න පුළුවන් නම් වඩා සුදුසුයි. ඒ නිසා අපි උත්සාහත් විය යුතුයි යම් පමණකට අපේ ඉන්ද්‍රිය සංවරය විශේෂයෙන් පවත්ව ගන්න මේ කාලෙදී. නැත්තම් නැතිනම් අහු වෙනවා නැත්තම් නම් අපේ හිතත් ඇවිස්සෙනවා ආවේගශීලී වෙනවා නොදැනුවත්වම අපිත් පැටලෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං තෙරුවන් සරණයි ස්වාමීන් හොඳයි හොඳයි බන්තුජීව මහතා තෙසවීමක් කර තිබෙනවා ඔබට දහම් ගැටලුවක් තිබෙනවද අවසරයි ස්වාමීන් වහන්සේ ඔව් මේ දවස්වල තවත් මේ අනිශ්චිත ස්වභාවය මනාව ප්‍රකට වෙන ඒ කියන්නේ ක්‍රියාසිතක ස්වභාවය අත්දකින ස්වභාවයක් ඒ කියන්නේ දැන් ඒ දවස්වල මේ ෆුට් සයිකලෙන් තමයි වැඩට ගියේ ඔව් ඉතින් කිලෝමීටර 7ක් කතාමාරක් විතර වැදගත්නවා නමුත් ඒ කියන්නේ කිසිම පපදිනවා බයිසිකලේ කියලාවත් එහෙම මොනවත් කාලය ගැන හැඟීමකුත් නැහැ ඔව් ආරක්ෂාකාරීව ඔහේ පැදගෙන යනවා හරි මේ කියන්නේ වෙන දවස් ඉස්සරම නම් තව කොච්චර දුර පදින්න ඕනද ඒ වගේ ඒ වගේ අදහස් පහළ වෙනකොට කිසිම ඒ වගේ අදහසක් නැහැ ඔය පදිනවා අවශ්‍ය තැනට යනවා ඒ කියන්නේ කකුල් වෙනවාද එහෙම ඒවයි වෙන. දීම් තියෙනවා නමුත් ඒ කිසිම දෙයක් ඔස්සේ සිත මොනවත් කියන්නේ කලබලයටපත් වීමක් හෝ දුක් වීමක් හෝ එහෙම කිසිම ස්වභාවයක් නැහැ. නමුත් මේ වැඩේ කරනවා. ඉතින් මේ වගේ එකක් තමයි එකක්. ඒ වගේම දැන් පෙට්‍රල් ගහ ගන්න පොලිස් වලත් අය ගණන් හිටගෙන එහෙම හිටියා දවස් ගණන් හිටියා. නමුත් දෙයක් නිසා ඒ කියන්නේ සිත දුකටපත් වීමක් හෝ කලබලයටපත් වීමක් මොකුත් නැහැ. ඉතින් ඔහේ ඉන්නවා. ඉතින් ඒ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ ඔයගේ ස්වභාව කලින් තිබුණ නැහැ. හරි. මත් හිතන්නේ ඇත්තටම වටිනවා. මොකද දැන් මේ කාලේ එනකොට හුඟක් දෙනෙක් ඔය වගේ දේවලුත් අහනවා. කොහොමද අපි මේ බඳු ගැටලු සහ ගැටලුකාරී පරිසරයක අනිත් අය ඔක්කොම කුපිත වෙච්ච පරිසරයක අපි කුපිත නොවී ඉන්නේ කොහොමද? ඉතින් ඇත්තටම අපි ඒ කියන්නේ විශේෂයෙන්ම සතිමත් බවක් දියුණු කළා භාවනාවක් විශේෂයෙන් විපස්සනා භාවනාවක් වඩලා ආරක්ෂා සහිත පියවරක් අනුගමනය කළා තියෙනවා නම් එබඳු ඒ தત્ත්වය රැකගෙන වාසය කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඉතින් ඒ නිසා අපි මෙතෙන්දී අදහස් කරන්නේ නැහැ අපි පුළුවන් තරම් මේ වල් වැඩිලා කැලෑවකට වෙලා වාසය කිරීමයි අවශ්‍ය වෙන්නේ කියලා. අපි තුල ශක්තියක් ගොඩනැගිලා තියෙනවා නම් අපිට ඊට පස්සේ ඉතින් මේ ගැටලුකාරී පරිසරයකටත් යන්න පුළුවන්. හැබැයි අපි ගැටෙන්නේ නැතිව. අපි අහුවෙන්නේ නැතුව, අපි දැවෙන්නේ නැතිව. අර බන්දිය මහත්තයා කිව්වා වගේ දැන් හුඟක් වෙලාවට වෙන්නේ අපි අත්දකින කායික පීඩාවට වඩා අපි මේ කායික පීඩාව මත එකතු කරපු මානසික පීඩාව තමයි වැඩි. දැන් හිතන්න බයිසිකල් පදිනවා කියලා. ඉතින් බයිසිකලෙන් යන්නේ. ඉතින් බයිසිකලේ යනකොට අපි කල්පනා කරනවා මම මේ කාලෙනම් කාර් එකේ ගියේ, ඒ කාලෙනම් හරි පහසුයි. දැන් බලන්න මෙහෙමයි වෙලා තියෙන්නේ, මෙහෙමයි වෙලා තියෙන්නේ, මෙහෙමයි වෙලා තියෙන්නේ කිය කී අපි ඉතින් අනිත් අයට දෝෂාරෝපණය කර කර මේ බයිසිකල් පදින ගමන් බයිසිකල් පැදීමේ දුක නෙමෙයි උතන තියෙන්නේ. අපි අර හිතින් හදාගත දුක තමයි තියෙන්නේ. නමුත් අපි ඒක ටික ඔක්කොම අත්හැරලා දාලා හිත සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද කරගෙන මේ බයිසිකලේ පැදගෙන යනවා නම් ඉතින් ඒකේ තියෙන ව්‍යායාමයක් අපිට උරුම වෙනවා. මේ අවට පරිසරය හොඳට භුක්ති විඳින්මින් සතුටින් සාමයෙන් යන්නත් පුළුවන්. ඒ නිසා මේ අර අපේ මානසිකව අපි විසින් හදාගත්ත දුක පුළුවන් තරම් අවම කරගෙන වාසය කරන්න පුළුවන් නම් ලොකු සහනයක් තියෙනවා. ඒක තමයි. ඔව්. දැන් ඔක ඇත්තටම බුදුරජාන් වහන්සේත් ඕකමනේ දේශනා කරන්න අර සල්ල සූත්‍රයේදී අපේ කය විවිධ පීඩාවන් හරහා වේදනාවන් හරහා යනවා. නමුත් දුක තියෙන එතනම නෙමෙයි. ඒකවිල නිකන් මේ කාටත් උරුම දුකක්. දුක ප්‍රධාන වශයෙන් හටගන්නේ අපි මේ කායික දුකට එකතු කරගත්ත මානසික දුක. ඇයි මේක මටම උනේ? ඇයි මමම දුක් විඳින්නේ? ඇයි මේගොල්ලෝ මෙහෙම කරේ නැත්තේ කොහොමද? මේගොල්ලන්ට මෙහෙම කරන්න තිබුණා නේද? කී කී අපේ හිතේ ඇතිවෙන රෙසිස්ටන්ස් එකට, අපේ හිතේ ඇතිවෙන ප්‍රතිරෝධයට මේ ප්‍රතිරෝධී ආකල්ප වලට තමයි මේ දුක වැඩියෙන්ම මේ උරුම මේ හේතු වෙන්නේ. අපි ඒ ටික නවත්තගෙන හිත තැම්පත් කරගෙන ප්‍රපංච වලින් හිත නිදහස් කරගෙන කරන කටයුත්ත කරන්න පුළුවන් නම් එතකොට ඉතින් අපිට බයිසිකලේ ගියාය පයින් ගියාය කියලා ලොකු ගැටලුවක් නැහැ ඉතින්. ඒ කාලේ ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය මුළු ඉන්දියාවේ මුළු ಭಾರತේ පුරාම ඔච්චර දුරට ගමන් කරලා තියෙන වාහන වලින් නෙමෙයිනේ නේද? පයින් පයින් ගිය ගමනක් නේ තියෙන්නේ. ඒ නිසා අපි අපි අර උඟාක් මේ පහසුකම් වලට පුරුදු වෙන්න ගිහිල්ලා මේ වැඩ වරද්දගෙන තියෙනවා. හොඳයි හොඳයි. හොඳයි. ඊළඟ දහම් ගැටලුව ශාන්ති මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපි අහන්න මගේ අපේ මේ සතර මහා ධාතු වලින් ඇදිලා තියෙන මුළු ලෝකයම විශ්වයම එතකොට ස්වාමීන් වහන්සේ අපිට මේ බාහිර රූප දකින්නකොට අපි ඒක උපාදාන රූපේ අපිට අයිති නෑ ඒක දකින්නකොට. එතකොට එහෙම වුණාම මගේ ශරීරය දිහා බැලුවත් බාහිර රූපත් මේ උපාදාය රූපෙට අයිති නැත්තම් මේ ශරීරය දිහා බැලුවොත් ඒකත් උපාදාය රූපයට අයිති නැති කියලා විඥාණයෙන් දකිනවනේ. ඔය දැකීම ප්‍රායෝගිකව නිතර නිතර දකිනවා නම් නිතර නිතර කරනකොට අපිට මෙතන විඥාණයට පිටින්න විදියක් නැහැ. එතකොට එතනද ශුන්‍යතාවයක් ඇති වෙනවා නේද ස්වාමින් වහන්සේ විඥානීය පිහිටන්නේ නැති වෙනකොට. එතකොට විඥානීය අනිත්‍යස නැයිනේ. ඕක නිතරම අපිට කරනකොට ස්වාමීන් වහන්සේ උදේ වෙයි වගේ අපිට යම් අවස්ථාවක අපිට මේ ඔක දකින්න පුළුවන්. එතකොට තමයි මම හිතන්නේ ස්වාමීන් වහන්සේ නිවන කියලා. ඒක හරිද ස්වාමීන් වහන්සේ මම කියන්නේ? ඔව් කරගෙන යන්න. ඒ කියන්නේ දැන් හිතේ හිත තුල දැන් අදත් අපි කතා කළා වගේ හිත ඇතුලේ ඔය අපි දකින්න රූප, අහන ශබ්ද ඒවා ආශ්‍රයෙන් හිත බැහැ ගැනීමක් විඥානයේ පළපතියන් වීමක් විඥානයේ ඒව ඇසුරු කරලා ඒවායෙම තුල වාසය කිරීමක් නොවෙනවා නම් එතන තියෙන නිදහස් ගතියක් නිදහස් හිතක් තියෙනවා ඉතින් අපි ඒකට විවිධ නම් කියන්න පුළුවන් අනිදස්සන විඥානය කියන්න පුළුවන් අපපතිත්ත විඥානය කියන්න පුළුවන් නිවන කියන්න පුළුවන් අසංකත ධාතුව කියන්න පුළුවන් මොනවා මොනවා හරි ඉතින් අපිට කියන්න පුළුවන් නමුත් ඒ වචනවල නෙමෙයි අත්‍තරම වැදගත්කම තියෙන්නේ වචන අපි අනවශ්‍ය විදිහට දීම හරහා සමාලාවට පටලව ගන්නවා. ඒ තුලින් එක්ක මාන්නක්කාරකමක් හදා ගන්නවා. අපිව අදි탁සේරුවකට යනවා. මම නිවන් දැක්කා කියලා ඉතින් අපි ලොකුවට හිතා ගන්නවා. ඒව එකක්වත් වැඩක් නැහැ. එතනදි සමාජයට අපිට කෙනෙක් හදා ගන්න පුළුවන් නම් පුළුවන්නේ. මම ඇවිල්ලා රහත් වෙලා. මම ඇවිල්ලා සෝවාන් වෙලා. මම ඇවිල්ලා ඔන්න නිවන් දැක්කා. ඒතර අපි එහෙම ප්‍රකාශයක් කරද්දී අපි බලන්නේ මේ මේක ඇවිල්ලා මේ මානය මුල් කරගෙන කරන ප්‍රකාශයක්ද එහෙම නැත්නම් මම මේ තාම මේ කෙලෙස් හිතේ තියෙනවා. තාම මේ යාන්තම් කොහොම හරි ගැට ගහගෙන යන ගමනක්ද මේ යන්නේ. කියලා මේ බිමට බහැලා බලන ගතිය, නිහතමානීව මේ දහම වඩන ගතිය තමයි වැදගත් වෙන්නේ. නිසා වරදක් නැහැ මේ එළියේ තියෙන රූප ඒවා මූලික කරගෙන අපේ හිතේ උපාදාන ඇති වෙන්නේ නැත්නම් ඒ කියන්නේ වඩා සුදුසුයි. ඒ වගේම අපේම කියාගත්ත මේ කය මූලික කරගෙන හිත මොකක්වත් උපාදාන කරන්නේ නැත්නම් ඒකත් වඩාම සුදුසුයි. ඉතින් එතකොට මේ සතර මහා භූතයන් කියන එක ඇතුළේද බාහිරද කියන එකෙත් අපිම හදාගත්ත දෙයක් වශයෙන් තමයි මේ බුදුරජාන් වහන්සේ කියන්නේ තියෙන්නේ. කියන්නේ අපි මේවා මේ අජ්ජත් බහිද්දා කියලා වෙන් කරගෙන තියෙන්නේ. මේක තව තව දියුණු කරන්න දියුණු කරන්න. ඒ අජ්ජත් බහිද්දා කියන ද්වයතාවය අයින් වෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දැන් ඉතින් වෙනසක් නැහැ. ඇතුලේ උනත් පටවි, එළියේ උනත් පටවි. පටවි පටවීම තමයි. නිවැරදි සංඥාගාරී. එතකොට දැන් මනස එතකොට සංඥාත් ඒ අවස්ථාවේදී මම යන්නේ නැති වෙන්නේ අවස්ථාවක් වෙනවා නේද එතකොට? ඔව් මම මම මම කියන කෙනෙක් හැදෙන්න බෑ එතකොට. හැදෙන්න බෑ. ඔව්. හරි හරි. හොඳට පැහැදිලි ස්වාමීනාස්. පිළිවන් සර්ණයි ස්වාමීනාස්. ඊළඟට හම් ගැටලුව ජයංග මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි හඳුර ඇහෙනවද? ඔව් ඇහෙනවා. හඳුරනේ මේ අරිට්ඨ සූත්‍රය කියලා ඒ සංයුක්ත නිකායේ අරිට්ඨ සූත්‍රය කියලා එකක් තියෙනවානේ සම්මාස ඒකේ ආනාපාන සතිය ගැන පොඩ්ඩක් විස්තර කරන එකක් තියෙනවා. ඔව්. සංසිට මතකද නැතන මේ බුදුහාමුදුර අහනවා මේ ආනාපාන සතිය කොහොමද වඩන්නේ කියලා අරිට්ඨාමුදුරන් කිව්වහම එතකොට කියන මේ අරිට්ඨාමුදුර කියන වහන්ස ඉක්කුත් කාමයන්හි මාගේ කාමච්ඡන්දය ප්‍රහීන වූයේය. මතු කාමයන්හි මාගේ කාමච්ඡන්දය පහව යෙදීයේ අධ්‍යාත්මික බාහිර වාදශ යතනයන්හි මාගේ පටික සංඥාව සහ මුලින්ම සිඳින ලද්දේය. ඒ මම සිහි ඇතිවම ආශ්වාස කරමි. සිහි ඇතිවම ප්‍රාශ්වාස කරමි. මහන්ස මෙසේ මම ආනාපාන සතිය වඩමි. එතකොට අරිට මෙබඳු ආනාපාන සතියක් ඇත. මෙය නැතයි නොකියමි. අරිට යම්සේ ආනාපාන සතිය පිතර විසින් පිළිපුන් වේනම් එය අසව්. අරිට ආනාපානස්තිය කෙසේනම් පිතර විසින් පිළිපුන් වේදයත් අරිට මෙහි මහාන අරණකට ගියේ හෝ රුක් මූලකට ගියේ හෝ හිස්ගයකට ගියේ හෝ නිවන අනුව දක්නා සුළුව ප්‍රාශ්වාස කරෙන්නීමේ හික්මේ. අරිට මෙසේ ආනාපානස්තිය විතර විසින් පිළිපුන් වේයි. එතන හම්බුනේ ඒකයි අර ඒ අර නිවන් අරිතහාමුදුරුව අර සම්පූර්ණ නැහැ කියලා කියන එකයි අර සිහියද්දිව ආස්වාස ප්‍රාසාසය කරන එක කියනවා. ඊපස්සේ ඒක විතරක් පිළිපුන් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුව ආයිත් කියන ටිකෙන් මොකක්ද නැතන අර අදහස් වෙන්නේ. ඔව් දැන් ඇත්තටම දැන් මෙතනදී අරිට්ඨ සාමින් වහන්සේ මේ කෙටියෙන් වඩන නිකන් මේ ක්‍රමයක්නේ පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මේ ආනාපාන සතියක් වඩන්දී අතීතේසු මේ බන්තේ කාමේසු කාමච්ඡන්தோ පහිනෝ. අතීතය හා මුල් කරගත්ත කාමච්ඡන්දේ දැන් හිතින් ඉවත් වුණා කියලා කියනවා. ඊළඟට අනාගතය සම්බන්ධෙනුත් කාමච්ඡන්දය දැන් අයින් වුණා කියලා කියනවා. ඇතුළත බාහිර සම්බන්ධෙනුත් පටික සංඥාත් අයින් වුණා කියලා කියනවා. දැන් සතියෙන් හුස්ම ගන්නවා කියන සතියෙන් හුස්ම හෙලනවා කියනවා. ඉතින් ඇත්තටම මෙතන මේ වෙලා තියෙන්නේ ඇත්තටම මේ තාම නීවරණයටපත් වෙලා. එච්චරයි. සාමාන්‍යක මේක මේක යෝගාවචරයක් අත්දකින්න මට්ටමක්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන ඔහොම නෙමෙයි. ඕකත් ඉතින් කමක් නැහැ. හරි ඕකත් ඉතින් එකක් තමයි හරිට. මීට වඩා පුළුල් ක්‍රමයක් තියෙනවා. මීට වඩා සම්පූර්ණ ක්‍රමයක් තියෙනවා. කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විත්තාරතෝ පරිපුන්නෝ හෝති කියලා. ඉතින් එතන දැන් ශුන්‍යාරගත් ශුන්‍යාගාරගතෝ වා කියලා අර පෙයන්න කියලා දාලා තියෙන එකකින් නිරූපණය වෙන්නේ පෙය්‍යාලම් කියන එක. අර 16 ආකාර ආනාපාන සතිය තමයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකේ අන්තිම කොටස තමයි ඔය ලියන්නේ පටිනිස්සග්ගානුපස්සේ පස්ස සිස්සාමීති සික්කති කියලා ওই විදිහට දේශනා කරන්නේ අන්තිම 16 වෙනි පියවර. දැන් මහත්තයා කියවල බලන්න ආනාපාන සති සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ ඒකේ 16 ආකාරයෙන්ම විස්තර කරනවා. නැත්තම් ඕනනම් අර ආනාපාන සති සූත්‍රය අපීත් කරපු පොතක් තියෙන ඒකත් කියවල බලන්න. ඒකෙත් ඒ පූර්ණ විස්තරය තමයි තියෙන්නේ. එතන ඒ ඒකේ අන්තිම පියවර විතරයි දැන් මේ අර අපි මොකද්ද මේ සූත්‍ර දේශනාව මේ පොතේ දානකොට මුළු විස්තරේ හැම සූත්‍රයකම ලියන්නේ නැහැනේ. එහෙමයි. ඒතකොට අර රිපීට් කරන්න ඕනේ ඒ අර ඔක්කොම 16 කියන එකට තමයි මේ පෙයන්න කියලා දාලා තියෙන්නේ. පෙය්‍යාලම් කියලා පාලියෙන් කියන්නේ. පෙර අන්දමින්ම මේ ටික විස්තර ටික අන්තර්ගත වී ඉති. ඉතින් මෙතන 16 ආකාරයක් පියවර 16ක් තියෙනවා. ඒ 16 ආකාරයෙන් වඩන ආනාපාන සතිය තමයි පුළුල් වශයෙන්, විස්තර වශයෙන්, විභාග වශයෙන්, පරිපූර්ණ වශයෙන් බුදුරජාන් වහන්සේ අනුමත කරන්නේ. ඒක ඒක පටන් ගන්නේ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියලා. හැබැයි ඊළඟට කායානුපස්සනාවේ පියවර හතරක්, වේදනානුපස්සනාවේ පියවර හතරක්, චිත්තානුපස්සනාවේ පියවර හතරක්, ධම්මානුපස්සනාවේ පියවර හතරක්. ওই විදිහට 16 ආකාරයක ආනාපාන සතියක් විස්තර කරනවා. ඒක තමයි පරිපූර්ණ වශයෙන් නැත්නම් විස්තරාත්මක වශයෙන් සතර සතිපට්ඨානයන්ම පිරෙන වශයෙන් වඩන ආනාපාන සතිය කියලා කියන්නේ. එහෙමයි. හොඳයි. හොඳයි. දෙනාකනෑ. හොඳයි. ඊළඟට අහම් ගැටලුව පාලිත සිරිවර්ධන මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් සනයි ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක්. මේ සක්මන් භාවනාව කරනකොට අර එළියේ ඉඳලා පිට පිටත සිට අනිශ්චිතව නිකන් බලන්න කියලා ස්වාමීන් වහන්සේ දැන් ඩිස්කස් කරුවා. ඔව්. ඒකෙන්දි මම පාවිච්චි කරනවා ලොකු ස්වාමීන් වහන්සේලා මෙහි ආපු වැඩපු කිව වාලයක්ම පින්නෝ අපිට මේ අර ඇට සැකිල්ල කැවිදින සයිඩ් එකක් තියෙන ස්වාමීන් වහන්සේ කාව. ඔව් ඔව්. ස්වාමීන් වහන්සේ කාව. මම අන්නේ ඒක කියන කියන මනෝ මනෝම නෙමෙයි. මම ඒක භාවිතා කරනවා ටිකක් කියන්නේ මම වොට් ඇවිදිනකොට සක්මන කරනකොට මේ පිටද ඉඳලා ඒ ඇට සැකිල්ලක් වගේ මම වයනවා යනවා යනවා කියන එක කියන්නේ අර පතුල පතුලේ හැම හැම තැනක්ම ස්පර්ශ වෙමි යෑම ඒ ඒ අන්නේ ප්‍රත්‍යේ රුක්සාන්නාසේ රැටසකිල්ල ඇවිදී මේ ස්ලයිඩ් එකේ වාගේ එහෙම දෙයක් බැලුවට කර ඒක වැරදක් නෙමෙයි නේද ස්වාමීන් වහන්සේ. ඒක හැබැයි උත්සාහයෙන් හිතේ ආරෝපණය කරගන්න යන්න එපා. ඒ කියන්නේ දැන් මහත්තයා හිතේ ඒ රූප සටහන බලලා හදාගත්ත චිත්ත රූපයක් හිතින් මවාගෙන ඒක හිතේ ආරෝපණය කරගෙන ඇවිදින්න යන්න එපා. ඒ වෙනුවට නිකන් ස්වාභාවිකව සක්මන් කරන්න. හරීම නිකන් ප්‍රകൃතියෙන් ස්වාභාවිකව සරලව සක්මන් කරන්න. ඒ සක්මන් කරද්දී දැන් හිතන්න මහත්තයර ටික ටික ඒ දීපු නම්ගම් ටික අමතක වෙනවා නැත්නම් බැහැර වෙනවා ඒවා සැහැල්ලු වෙනවා ඊට පස්සේ නිකන් මේ දැනෙන අපි තුන් තද ගති තේරෙන්න ගන්නවා මේ ඇටකටු වෙනස් වෙන හැටි තේරෙන්න ගන්නවා ස්පර්ශ වෙන හැටි තේරුම් ගන්නවා දැන් ඔන්න පොඩ පොඩ ඇටකටු ගොඩක් මේ ඇවිදින්නේ කියන සංඥාවක් ඔන්න හිතට එනවා එහෙම නම් වරද්දක් නැහැ එහෙම නැතුව අපි තාම මම මේ වම දකුණ කිය කිය යන්නේ. හිත තාම මේ සිහිය පවත්වන්නයි උත්සාහත් වෙන්නේ. ඒ වෙලාවේ මම ඌමනාවෙන් ඔන්න මේ ඇටකටු ගොඩක් ගෑවිදින්නේ, ඇටකටු ගොඩක් ගෑවිදින්නේ කියලා එහෙම චිත්ත රූපයක් හිතේ හදන්න යනවා. ඒක වැරදි. ඔය කියන්නේ ඒ විදිහට ස්ලයිඩ් එකක් ඒක ඔළුවේ තියාගෙන නෙමෙයි. ඔව්. ඒක ඔළුවේ තියාගෙන නෙමෙයි. නමුත් tamungeම කයෙන් දැන් අර වදිනකොට හැම හැම විලිඹේ ඉඳලා ටික ටික ටිකට හැමතැනම ඉස්සරහාටම ස්පර්ශ වීගෙන යන එක. එතන එතන එතන මම මම එළියෙන් බලනවා කියන එක මට මට එළියෙන් බලන්න එළියෙන් නෑ එළියෙන් ඔව් එළියෙන් බලන්න කියන්නේ දැන් හිතන්න මහත්තයා ආනාපාන සතිය වඩනවා කියලා. ආනාපාන සතිය වඩනකොට දැන් අපි අපි මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට අපි අත දාන්න අවශ්‍ය නැහැනේ. අපි මැදිහත් වෙන්න අවශ්‍ය නැහැනේ. කය විසින්ම හුස්ම ගන්න එක කරගන්නවා. ඒතර අපිට තියෙන නිකන් පැත්තකින් ඉඳලා බලන්න. එළියෙන් ඉඳගෙන බලන්න. කයට නිදැල්ලේ හුස්ම ගන්න ඉඩ දීලා ස්වාභාවිකව හුස්ම ගන්න ඉඩ දීලා අපි පැත්තකින් ඉඳන් බලනවා. ඕකම දැන් අපි සක්මනේදිත් කරනවා. කයට කියනවා එයාට කැමති වේගකින් සක්මන් කරන්න කියලා. මොකද එයා දන්නවනේ සක්මන් කරන ආකාරය. මේ මේක මේ අද ඊයේ පටන් ගත්ත වැඩක් නෙමෙයිනේ. එදා ඉඳන්ම අපි ඇවිදිනවා. ඒතකොට කයටම කියනවා එයාම දැන් සක්මන් කරගන්න. එයාට ඒ වැඩේ කරගන්න ඉඩ දීලා මම ඔන්න පැත්තකින් ඉඳන් බලනවා. මම නිකන් එළියෙන් ඉඳන් බලනවා. ඒක තමයි ඔය එළියෙන් ඉඳන් බලනවා කියන්නේ. මම ඒක නිකන් හසුරවන්න යන්නේ මට ඕන විදිහට සක්මන් කරන්න යන්නේ මම නිකන් කයටම කියනවා එයාට පහසු විදිහට සක්මන් කරගන්න. මම බලාගන්නම් මේ මොනවාද මට දැනෙන්නේ කියලා. ඔන්න ඒ වගේ ආකල්පයක් අතන තියෙනවා. හරි සර් ඒක තමයි මම දැන් මම ඇත්තටම ඔය ඔය ඔය ඇවිදින්න වොකින් මෙඩිටේෂන් කරන්න සක්මන් කරන්නේ ලංකාවෙන් ඉන්න ආපු මේ මේ මැට් එක කියන්නේ ඕවන් මැට් එක. මේ ලනුපැදුරක. ඒත් ඒ ලනුපැදුරේදී මට තේරෙනවා ස්වාමීන් වහන්සේ දැන් ඔය කියන කතාව තම තාමාර කකුල විලිබ තියෙනකොට එතන තේරෙනවා ඊට පස්සේ හැම හැම හැම චූටි චූටි කෑල්ලක්ම තේරෙනවා අපේ ලනුපැදුරේ තතදවිම තියෙන නිසා. අන්තිමට ෆ්‍රන්ට් ටෝස් වලට ගිහිල්ලා එතනත් යනවා. ඒතර ඒක දිහා නිකම්ම බලාගෙන ඉඳලා මේ මේ පිටින් බලනවා කියන්නේ. අන්න හරි. ඔව්. දැන් ඔය ඔය යන ක්‍රමය හොඳයි. ඕකට ආයි යටසැකිල්ලක් දාන්න අවශ්‍ය නැහැ. ආ ඒක තමයි ඒක තමයි අපි හිතන ඇට සැකිල්ල හරි ඒක ඒක අනවශ්‍ය දෙයක් ඒක අවශ්‍ය නැහැ අවශ්‍ය නැහැ ඔව් ඒක නිකන් ඉබේ සමහර අයට ඉබේ එනවා ඒක. ඒකේ වැරද්දක් නැහැ. හැබැයි මෙතෙන්දී මහත්යට ඔය දැනලා තියෙන ඒ විස්තර සහිතව ඒ සියුම් සියුම් දේවල් දැනෙන්න පටන් ගන්න එක දැන් ව්‍යාකූල කරගන්න යන්න එපා. ඒකට නිසිනින්දේ වෙන්න දෙන්න. ස්වාභාවිකව වැඩෙන්න දෙන්න. අපි නිකන් හිතෙන් ආරෝපණය කරන්න අවශ්‍ය නැහැ කිසිම දෙයක්. ඒ සායන. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි. එහෙමනම් පින්වත්නි අදත් අපේ පැය දෙකකොත් විනාඩි 5ක 10ක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. මේ අන්දමින් අපි එක්ව රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. ittavata cha di gata sajjayana කරමු.